පෙරවන් සරණයි සීල දෙනාටම අද දවසෙත් ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහිණන් වහන්සේලා සහ පින්වත් ඔබ සීල දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત මාතෘකාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ රූප පරිච්ඡේද පිළිබඳව සාකච්ඡාව ආරම්භ කළා. එතකොට එහි රූප 28න් මූලික වශයෙන් පැහැදිලි කරන්නේ භූත රූප. ତර රූප කියන්නේ මොනවද? ඒ අතර භූත රූප කියන්නේ මොනවද කියන කාරණා අපේ පසුගිය සතියේ දීර්ඝ වශයෙන් කතා බහ කළා. ඒ වගේම ඒ භූත රූපයන් අතර පටවි ධාතුව පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අද දවසේ ඒ භූත රූප අතර දෙවැනි රූපය ආපෝ ධාතුව. ආපෝ ධාතුව පිළිබඳව ආපෝ කියලා කිව්වහමත් අපි ගොඩාක් දෙනා ඒ ගැන අපි පසුගිය සතියේ කතා කළා සූත්‍ර ක්‍රමයේ හැටියට අපි කතා කරනකොට ආපෝ ධාතුව බහුල සියල්ලක් අපි ආපෝ කියන නමින් තමයි හඳුනාගන්නේ. එතකොට නමුත් ඒ ආපෝ කියලා අපි හඳුන්වන ජලය එතකොට තෙල් වර්ග ඊළඟට ශරීරයේ කොටස් ගත්තහම මෝත්‍ර ලේ සෙම සොට්ටු ආදී මේ සෑම දෙයකම ආපෝ ධාතුව පමණක් නෙමෙයි පඨවි තේජෝ වායෝ කියන අනෙකුත් ධාතු තුනක් තියෙන බව අපි පසුගිය සතියේ කතා කරා. ඒ මොකද මේ රූප එකිනෙකට ගිලගෙන තියෙනාසේ වෙන් කළ නොහැකි ආකාරයට ඒකාබද්ධව පවතින රූප කලාපයක් ඇතුලේ. හැබැයි රූප කලාප ගත්තහම ඒ කලාපෙන් කලාපේ ඒකාබද්ධ වෙන්නේ හැමතැනම ආකාශ ධාතුව තියෙනවා. මේ දෙක පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕන. රූප කලාපයක් ඇතුලේ තියෙන රූප පට ව්‍යාපෝ තේජෝ වායෝ ආදී ප්‍රධාන වශයෙන් මේ භූත රූප ඒව නිසා ඇතිවෙන ඒවනේ අවශේෂ රූප කියන්නේ සමහරට ඒවා ආකාර විශේෂ ආදී වශයෙන්. එතකොට මේ භූත රූප ටික තමයි ප්‍රධාන රූප වෙන්නේ. ඒවා එකකට එකක් ගිලගත්තා වගේ. මහානායක හම්බුරු උපමාවකින් දක්වනවා දැන් තිරිඟු පිටි, සහල් පිටි, කඩල පිටි, මුං පිටි කියන මේ හතර අපි එකට දාලා ඇනුවයින් පස්සේ කවුරු හරි අහනවා තිරිඟු පිටි කොහෙද තියෙන්නේ කියලා. එතකොට අපිට කියන්න වෙන්නේ ඉතිරි පිටි වර්ග තුන එක මිශ්‍ර වෙලා තියෙනවා. දර කෙනෙක් අහනවා කඩල පිටි කොහෙද තියෙන්නේ? එතකොට අපිට කියන්න වෙන්නේ අනෙකුත් පිටි වර්ග තුනත් එක්කලා මිශ්‍ර වෙලා තියෙනවා කියලා. ඒතකොට වෙන් කරන්න බැරි මට්ටමට අරවා එකට මිශ්‍ර වෙලා අපිට සාමාන්‍යයෙන් දකින්න දැන් අපි පිටි ගැන කතා කරනකොට ඒක ගොඩාක් රළු මට්ටමේ දෙයක්. එතකොට එතන අපිට සාමාන්‍යයෙන් පියවියෙන් වෙන් කරගන්න බැරි මට්ටමට අරවා කලවම් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි ඊට සූක්ෂම ශක්ති සමූහයක් වූ මේ රූප රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ප්‍රධාන රූප හතර එකට ඒකාබද්ධව පවතිනෝ එකිනෙක වෙන් කළ නොහැකි ආකාරයට. ඒ නිසා එක් ධාතුවක් එක් රූපයක් යම් තැනක තියෙනවා නම් අනිවාර්යෙන් ඉතිරි රූප තුනත් එතන පවතිනවා. ඒක අනිවාර්ය ධර්මතාවයක්. හැබැයි ඒ රූප එකතු වෙලා හැදෙන මූලික රූප කලාපය අපි හඳුනා ගන්නවා සුද්ධාෂ්ටක කලාපයයි කියලා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒක තමයි කුඩාම රූප කලාපය. තව එකට එක් එක් රූප එකතු වෙමින් තව තව වඩා වැඩි රූප පුඤ්ජාංගෙන් යුක්ත වූ රූප කලාප නිර්මාණය වෙනවා. එතකොට ඒ අටට ජීවිතේන්ද්‍රිය රූපය සහ භාව රූපය එකතු වුණාට එකතු වුණාම අපි ඒක හඳුන්වනවා භාව දශකයයි කියලා. ඊළඟට ඒ මූලික අටට ජීවිතේන්ද්‍රිය රූපයයි හදේවත් රූපය එකතු වුණාම අපි ඒක හඳුන්වනවා වත්තු දශක කියලා. මේ විදිහට අර මූලික අට අනිවාර්යෙන් තියෙනවා. මොනවද මූලික අට? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒවා නිසා හටගන්න වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ අවම වශයෙන් රූප කලාපයක මේ රූප රූප 8ක් තියෙනවා. හැබැයි මේ රූප 8 එකින් එක වෙන් කළ නොහැකි මට්ටමින් එකට ඒකාබද්ධවයි පවතින්නේ. ඒවා එකින් එක ගිලගෙන තියෙනවා වගේ. නමුත් අර රූප කලාප ගොඩක් ගත්තාම ඒ කලාප අතර තියෙනවා යම්කිසි හිදසක්. ඒ හිදස තමයි ආකාශ ධාතුව සහ වායෝ ධාතුවේ වායෝ ධාතුව තියෙනකොට හිදස් කියලා කියන්නට බෑ. නමුත් ආකාශ ධාතුවෙන් වෙන් වෙලා තියෙනවා. අපි පසුගිය සතියේ කතා කළා ඒක පරිච්ඡේදාවකාශය කියලා. අජටාකාශ පරිච්ඡේදාවකාශ කියන දෙකෙන් අජටාකාශ කියලා කියන්නේ හිස් අහස. පරිච්ඡේදාවකාශ කියලා කියන්නේ ඒ හිස් අහස අහසේ අර රූප කලාප තියෙනකොට ඒව අතර හැදෙන හිදස. තර ඒ හැදෙන හිදස කිව්වට ඒක අමුතුවෙන් හැදෙනව නෙමෙයි අර තිබිච්ච එකම තමයි. නමුත් අර රූප කලාප වලින් වෙන් වුණාම ඒ රූප කලාපවල ස්වરૂපය මත ආකාශ ධාතුවේ වෙනසක් ඇති වෙන නිසා අපි ඒක රූප පරිච්ඡේද අවකාශයයි කියලා හඳුනා ගන්නවා. පරිච්ඡේද කියන්නේ වෙන් කරනවා කියන. ඒතර රූප පරිච්ඡේද කියන්නේ රූප වෙන් කරන අවකාශය කියලා. ඒකට අපි උදාහරණයක් හැටියට පසුගිය සතියේ කතා කළා අර පොල් ටිකක් අපි අරගෙන පොල් ගොඩක් ගැහුවාම ඒ පොල් ගෙඩි හරි හතරස් නැති නිසා ඒව අතරේ සිඳුරු හිටිනවා. හිදසක් හිටිනවා. එතකොට ඒ පොල් ගොඩ නිසා හැදිච්ච හිදසක් වගේ තමයි අපට පේන්නේ. ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද? අවකාශය තුල අපි පොල් පිරෙව්වා. ඒ පොල් පිරෙව්වට පස්සේ පොල් වලින් පිරෙන්නේ නැති අවකාශයක් ඉතුරු වෙනවා. හැබැයි ඒක පොල් ගෙඩි හැට මෙහාට වෙනකොට ඒ අවකාශයේ හැඩතල වෙනස් වෙන නිසා අපි ඒක පොල් ගෙඩි නිසා හැදිච්ච අවකාශයක් හැටියට දල වශයෙන් හඳුනා ගන්නවා. අන්න ඒ වගේ තමයි අර අජටාකාශය කියලා කියන්නේ මේ ඕනෑම රූපයකට රඳා පවතින්නට පුළුවන් හිස් බව. එතකොට අපි පසුගිය සතියේ කතා කළා රේරුකාණ මහානායක හම්බුලෝ පැහැදිලි කරනවා හරියටම ලෝකයේ හිස් බවක් තියෙනවා එතන වායුවවත් ආලෝකයවත් තියෙන විදිහක් නැහැ. මොකද ආලෝකය කියන තැනත් රූප කොටාස තියෙනවා. වායුව කියන තැන රූප කොටාස තියෙනවා. එහෙමනම් වායුවක් නැති ආලෝකයක් නැති යම් හිස් බවක් තියෙනවා නම් අන්න ඒක තමයි හැබෑවටම අජටාකාශ කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම තැනක් ලෝකේ තියද කියලා අපි හරියටම දන්නේ නැහැ. තියෙනවා නම් ඒකට තමයි ආකාශ කියලා පිරිසිදුවම කියන්න පුළුවන් වෙන්නේ. අනෙක් අපි මේ අවකාශයයි ආකාශයයි කියලා හඳුන්වන හැමතැනකම රූප කොටාස තියෙනවා ඒවේ අර පටවියාපෝ ආදී ගුණාංග බහුල නැති නිසා එතනට අපි අවකාශ ආකාශ ධාතුව කියලා කියනවා. හැබැයි මේ හැම තැනකම වගේ වායුවෙන් පිරී පවතින. ඒකට වායුවෙන් පිරී පවතිනකොට එතන අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ හිස් බවක් කියලා. හැබැයි දැන් මේ අපි කතා කරන පරිච්ඡේද අවකාශය කියන එක. පරිච්ඡේද අවකාශයයි කියලා කියන්නේ අර රූප කලාප කිහිපයක් අතරේ පවතින අවකාශය. දැන් රූප කලාපයක් ඇතුලේ තියෙන රූප එකින් එක ගිලගත්තා වගේ ඒකාබද්ධව තියෙනවා වෙන් කළ නොහැකිව. හැබැයි රූප කලාප ගොඩක් එකතු වුනහම අර පොල් ගොඩ ගොඩ ගෙවුවා වගේ ඒව අතර අවකාශයක් තියෙනවා. ඒ අවකාශය 100ට 100ක්ම සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. අපි පසුගිය සතියේ කතා කළා දැන් රූප කොටස පටවි බහුල කරන්නේ කොහොමද කියලා අපි උදාහරණයක් හැටියට කතා කළා ස්පොන්ජ් එකක්. ස්පොන්ජ් එකක් අරගත්තාම ඒක හුඟක් මෘදුයි. ඒයි මෘදු වෙන්නේ පටවි ධාතුව අතරේ ආකාශ ධාතුව සහ වායෝ ධාතුව බහුලව තියෙනවා. දැන් අපි මැෂින් එකකින් මේක ප්‍රෙස් කරලා තද කරලා මේක මේකේ අර අතරින් පිහිටලා තියෙන වායෝ ගුණය සහ අවකාශ ගුණය පුළුවන් තරම් අඩු කරනවා. අඩු කරන්න කරන්න අර පටවි කොටාස ඒකාබද්ධ වෙලා මෙතන වඩා තද වස්තුවක් නිර්මාණය වෙනවා. එතකොට තද කිරීමේ ගුණයත් එක්කලා තද බව වැඩි වෙනවා. හැබැයි මෙහෙම අපි කොයි තරම් මේ විදිහට තද කරලා ප්‍රෙස් කළා වුණත් අර ਸਰව සම්පූර්ණයෙන්ම අවකාශ ගුණය නැති කරන්න බෑ. අර වායෝ ගුණය ගොඩාක් දුරට අඩු කරන්න පුළුවන්. කොච්චර අඩු කළා වුණත් රූප කලාප දෙකක් මැද අවකාශයේ නැතුව ඒකාබද්ධ කරන්න බෑ. දැන් මෙහෙම කතා කරනකොට අපිට තව ගැටලුවක් මතුවෙනවා. දැන් අපි හිතමු අපි කාට හරි ගහනවා. ගහනකොට අපේ අත ගිහිල්ලා අනිත් පුද්ගලයාගේ ඇඟේ වදිනවා. එහෙම නැත්නම් වස්තුවක වදිනවා. අපි බිත්තියට ගහනවා නම් ඒ බිත්තිය අපේ අත වදිනවා. එහෙම නැත්නම් අපි නොදැනුවත්වම බිත්තිය අත හැපෙනවා. හැපුණහම දැන් මේ රූප කලාප දැන් බිත්තියේ තියෙන පටවි ධාතුවයි අපේ අතේ තියෙන පටවි ධාතුවයි එකට ගැටුණා වගේ තමයි අපට දැනෙන්නේ. එහෙම රූප කලාප දෙකක් කොහෙම අවස්ථාවකවත් අවකාශයේ නැතිව එකට ගැටෙන්නේ නැහැ. එතකොට එහෙනම් මොකක්ද එතන අපට දැනෙන්නේ? අර ඇසට රූප අරමුණු ගෝචර වෙන්නා වගේ කනට ශබ්ද ගෝචර වෙන්නා වගේ නාසයට ගන්ධ ගෝචර වෙන්නා වගේ දිවට රස ගෝචර වෙන්නා වගේ කයට අර පොට්ටබ්බය ගෝචර වෙන හැටි මොකද්ද පොට්ටබ්බය කියන්නේ පඨවි තේජෝ වායෝ ආපෝ ධාතුව එහෙම පොට්ටබ්බයට ඇතුළත් වෙන්නේ නැහැ පඨවි ධාතුවත් ආපෝ මේ තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් අපට කයට ගෝචර වෙන ආකාරය කාය නැමැති ඉන්ද්‍රියට ගෝචර වෙන ආකාරය තමයි අපි හැපෙනවා කියලා කියන්නේ. ඒතොර අර එතන යම්කිසි පටවි ගුණයක් අපට දැනෙනවා. ඒතකොට එහෙම දැනුණට මේ රූප කොටාස දෙකක් එකට කීයටවත් හැප්පෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ රූප කලාප අතර අවකාශීය ගුණයක් තියෙනවා. එතකොට මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන ඒ අවකාශ ගුණය අඩු කරන්න පුළුවන් අපට වැඩි කරන්න පුළුවන් හැබැයි අඩු කරලා අඩු කරලා අඩු කරලා අවසානයේ මොකක්වත්ම අවකාශයක් නැති මට්ටමට රූප කලාප ඒකාබද්ධ කරන්න අපිට පුළුවන් කමක් නැහැ එහෙම වෙන්නේ නැහැ හැබැයි රූප කලාපයක් ඇතුලේ තියෙන රූප ඒකාබද්ධව තමයි පවතින ඒවා වෙන් කළ නොහැකි මට්ටමට ඒකාබද්ධව පවතිනවා හැබැයි රූප කලාප ඒකාබද්ධ කළ නොහැකි ආකාරයට වෙන් වෙලා පවතී. ඒ දෙක පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන රූප කලාපයක් ඇතුලේ තියෙන රූප වෙන් කළ නොහැකි ආකාරයට ඒකාබද්ධව පවතිනවා. එමන්දු රූප කලාප ගොඩක් තියෙන තැනක ඒවා ඒකාබද්ධ කළ නොහැකි ආකාරයට වෙන් වෙලා පවතිනවා මොකකින්ද පරිච්ඡේද අවකාශය. අර රූප කලාප අතර තියෙන අවකාශීය ගුණය. දැන් එතකොට මේ ටිකත් හඳුනාගෙන අපි ආපෝ ධාතුව කියන තැන පැහැදිලි කරගන්න ගියාම වඩා පහසුයි. දැන් ආපෝ ධාතුව ආපෝ ධාතුව කියනත් කියන තැන අපි ජලය තෙල් ආදිය කියලා කිව්වට ඒ සම්මත ලෝකේ අපි කතා කරනකොට එහෙම කියනවා. නමුත් ඒ ජලයයි කියන තැන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ සියල්ලක්ම තියෙනවා. එතකොට ඒක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ අර පඨවි කියන ගුණය පිළිබඳව. ඒක තමයි මූල ධාතුව. ඒ මූල ධාතුවේ ස්වභාවය මොකක්ද? ඒක ඇලෙන, බන්ධනය වෙන, වැగిරෙන ගුණයෙන් යුක්තයි. අපි පඨවි ධාතුව ගැන කතා කළා ඒක කරකශ ගුණයෙන් යුක්තයි. ඒ කරකශ ගුණය කියන එක තදවීම නැමැති ක්‍රියාවලිය තුල තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේ ආපෝ ධාතුව అలවන බන්ධනය කරන ගුණය තමයි මෙහි පවතින ප්‍රධාන ගුණාංගය වෙන්නේ. එතකොට මහානායක හඳුරු මෙතන පැහැදිලි කරනවා කර්කශ ස්වභාවයයි කියන ලද පෘථිවි ධාතුවට විසිරියා නොදී එය පිඬු කරන්නා වූ ස්වභාවය ආපෝ ධාතුවේ. එතකොට පඨවි ධාතුව විතරක් තිබුණොත් ඒ පඨවි ධාතුව දැන් අපි කියවනේ අර රූප කලාපයක් ඇතුලේ තියෙන රූප ඒකාබද්ධවයි පවතින්නේ කියලා එකකට එකක් බද්ධ වෙලා ඒවා වෙන් කරන්න බෑ වෙන් කළ නොහැකි ආකාරයට එකට එකක් ගිලගෙන තියෙනවා වගේ පවතින. එතකොට අන්න ඒ විදිහට අර පටවි ධාතු කොටාස ටික විසිරී යන්නට නොදී එකට అలවලා බන්ධනය කරලා ඒකාබද්ධ කරලා තියෙන බන්ධන ගුණය හදන්නේ මේ ආපෝ ධාතුව විසින්. ඇලෙන්නා වූ ස්වභාවයේද වැగిරෙන්නා වූ ස්වභාවයද පැතිරෙන්නා වූ ස්වභාවයද ආපෝ ධාතුවමය. අර පටවි ගැන කතා කරනකොට මහානායක හඳුරෝ කියවනේ තියුණු බව, කැපෙන බව, රළු බව, මෘදු බව, මටසිලුටු බව, සිනිඳු බව මේ ඔක්කොම හැටියට අපට දැනෙන්නේ වෙනස් වෙනස් ඒවා වගේ පෙනුනට හැම හැම ආකාරයකින්ම අපට දැනෙන්නේ පටවි ධාතුවම තමයි. අන්න ඒ වගේ උන්වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා ඇලෙන බව, වැగిරෙන බව, පැතිරෙන බව මේ මේ විවිධ නම් වලින් අපට හඳුන්වන්නට පුළුවන් එකම ආපෝ ධාතුව. ඊට පස්සේ උන්වහන්සේ උපමාවක් දක්වනවා සිමෙන්ති කුඩු වලට වතුර දැමූ කලෙහි වතුර ඒවායේ පැතිර ඒවා එකට අලවා පිඬු කරයි. වතුරෙහි සිමෙන්ති කුඩු පිඬු කිරීම මෙන් ආපෝ ධාතුවගේ පෘථුවි ධාතුවට පිවිස විසිරෙන්නට නොදී පිඩු කරන්නා වූ ස්වභාවය දත යුතුය. එතකොට සිමෙන්ති කුඩු ටිකකට වතුර දැම්මහම අර සිමෙන්ති කුඩු ටික ඔක්කොම වතුරේ ඇලෙනවා. ඒ වතුර ඇලෙනකොට සිමෙන්ති කුඩුත් එක් සිමෙන්ති කුඩු ටික එකින් එකට ඇලුනා වගේ තමයි අපට පේන්නේ. ඇත්තටම එහෙම පේනකොට එතන වෙලා තියෙන්නේ මොකද්ද සිමෙන්ති කුඩු ටික වතුරේ ඇලිලා. ඒක උන්වහන්සේ පැහැදිලි කරනවා සිමෙන්ති කුඩු අතරට වතුර පැමිණි කල්හි ඒ කුඩු වතුරෙහි ඇලේ. වතුර ඒ කුඩු තමා කෙරෙහි අලවා ගනී. සිමෙන්ති කුඩු එකිනෙකට ඇලී තිබෙන්නක් මෙන් පෙනුනත් ඒවා ඇලී තිබෙන්නේ කුඩු අතරේ තිබෙන වතුරේය. ආපෝ ධාතුවගේ ඇලෙන ස්වභාවය සිමෙන්ති කුඩු අතරේ ඇති වතුරෙන් දත යුතුය. එතකොට අපිට බැලූ බැලමට පේන්නේ හිතෙන්නේ සිමෙන්ති කුණු ටික එකින් එකට ඇලිලා තියෙනවා වගේ. ඇත්තටම වෙලා තියෙන්නේ සිමෙන්ති කුඩු එකින් එකට ඇලිලා නෙමෙයි සිමෙන්ති කුඩු හැම එකක්ම වතුරේ ඇලිලා. ඒතර වතුර තමන් කෙරෙහි අර සිමෙන්ති කුඩු ටික අලවාගෙන. අන්න ඒ වගේ ගුණයක් තමයි මේ ආපෝ ධාතුවේ තියෙන්නේ. අවශේෂ ධාතු තමන් කෙරෙහි අලවා ගන්නා ගතිය. බන්ධනය කරගන්නා ගතිය. ඒ ආපෝ ගුණය නිසා තමයි අර සියලුම රූප ඒකාබද්ධව එකකට එකක් ගිලගෙන තියෙනා වගේ සියල්ල වෙන් කළ නොහැකි ආකාරයට මේ ඒකාබද්ධව පවතින මේ ආපෝ ධාතුව තමයි සහාය වෙන්නේ. එතකොට සෑම තැනකම වෙන් කළ නොහැකිව සතර මහා ධාතුන්ම තියෙනවා. ගිය සතියේ අපි කතා කළා මහානායක හරු පැහැදිලි කරනවා ආලෝකය ගත්තා මේ ආලෝකයේ පවා පඨවි ආපෝ තේජෝ වායෝ මේ මේ සියල්ලම එතකොට ඒ හතර තියෙනවනේ වර්ණ ගන්ධ රස ඕජා එතකොට කොම ටික තියෙනවා. එතකොට මේ තියෙන ඒවා විසිරෙන්නේ නැතුව අර ඒකාබද්ධ කරලා බන්ධනය කරලා පවත්වන ගුණය තමයි ආපෝ ගුණය කියලා හඳුන්වන්නේ. අලවා ගන්නට දෙයක් නොලබන කල්හි පැතිරෙන්නට තැනක් නොලබන කල්හි වතුර වැగిරෙන ස්වභාවය ඇත්තේ ආපෝ ධාතුවගේ වැగిරෙන ස්වභාවය එයට අනුව දත යුතුය. එතකොට Tamanට එහෙම අලව ගන්න දෙයක් නැත්නම් බන්ධනය කරගන්න දෙයක් නැත්නම් එකතු කරගන්න දෙයක් නැත්නම් අර ආපෝ ගුණය එහෙමම ඇදහැලෙනවා. එතකොට ඒකට ශක්තිමත්ව පිටින්න පුළුවන් කමක් නැහැ. අන්නේ අලව ගන්න දෙයක් නැති වෙනකොට මේක ඇදහැලෙන්නා වගේ තමයි අර ආපෝ ධාතුවේ වැగిරෙන ගුණය අපි හඳුනාගත යුත්තේ. දැන් මේක අපට ගාක් පැහැදිලිව දැනෙනවා. අපි හිතමු යම් කිසි තැනක තෙල් ටිකක් හරි එහෙම නැත්නම් වතුර ටිකක් හරි හිමින් හිමින් සැරේ පැතිරීගෙන ගලාගෙන එනකොට එතනට අපි රෙදි කෑල්ලක් එහෙම නැත්නම් අතපිහදාන පේපර් සර්වියට් එකක් අපි එතනින් තිබ්බහම වේගෙන් අර රෙදි කෑල්ලට හරි අර කඩදාසියට හරි අර ජලය ටික උරා ගන්නවා පේනවා. එතකොට උරා ගන්නවා පේනවා උරා ගන්නවා වගේ අපට පේන්නේ මොකද්ද? එහි එය අර කඩදාසියේ හරි එහෙම නැත්නම් මේ රෙදි කෑල්ලේ හරි තියෙන අවශේෂ ධාතු මේ ආපෝ ධාතුවට අලවා ගන්නවා. අලවා ගත්තාම මේවා ඒකාබද්ධ වෙනවා. හැබැයි එහෙම අලව ගන්න බන්ධනය කරගන්න මොකක්වත්ම තිබුණේ නැතිනම් අර ආපෝ ධාතුව එහෙමම රෝටා හැලෙනවා. කඩා හැලෙනවා, වැగిරෙනවා. එතකොට අන්න ඒ වගේ ආපෝ ධාතුව බහුල වුණාම සංතෘප්ත වුනහම අනිත් ඒවා අලවාගෙන තවදුරටත් අලවා ගන්නට දෙයක් නැති වෙනකොට ඒක කඩා හැලෙන වැగిරෙන ගුණයෙන් යුක්තයි ආපෝ ධාතු. පොළොන් පිටකට දැමූ තෙල් බිඳුව එහි පැතිරෙන්නාක් මෙන් වතුරට දැමූ තෙල් බිඳුව එහි පැතිරෙන්නාක් මෙන් වැగిරෙන ස්වභාවය ඇති දෙය වස්තුවක් ලද කලෙහි එහි පැතිරෙන්නේ. ඒ පැතිරෙන ස්වභාවය වැగిරෙන ස්වභාවයමය. එතකොට දැන් අර වැగిරෙන ගතිය තිබ්බා වුණාට අපි ඒකට පුළුන් ටිකක් තිබ්බහම අර වගේ කඩදාසියක් තිබ්බහම රෙදි කෑල්ලක් තිබ්බහම එහි පැතිරෙනවා ඒක. එතකොට වතුරකට අපි තෙල් බින්දුවක් දැම්මහම ඒක ඒ මත පැතිරෙනවා. එතකොට ඒ පැතිරෙනවා කියලා කියන්නේ අර වැగిරෙන ගුණය න තමයි. ඒතර වැగిරෙන ගුණය කියලා කිව්වේ අර බන්ධනය කරන්නට පුළුවන් ඒ ගතියම තමයි. එතකොට මේ එක් එක් තැන එක් එක් ආකාරයෙන් ප්‍රකට වෙනවා. ඒ නිසා මහානායක හඳුරු මුලින්ම පැහැදිලි කළා බන්ධනය කරන ගුණය ඊට පස්සේ වැగిරෙන ගතිය, පැතිරෙන ගතිය මේ ආපෝ ධාතුවේ ස්වභාවය. ඒතකොට මේ ප්‍රධාන ගතිය තමයි අර Taman වෙත අවශේෂ ධාතුන් අලවා ගන්න බන්ධනය කරගන්න ස්වභාවය. ඒක තමයි ආපෝ ගුණය. ඒතර පටවි ගුණය කිව්වේ තද කරන කර්කශ කර්කශ ගුණය ඒ කර්කශ ගුණය ක්‍රියාත්මක වෙන්නේ තදවීමේ ක්‍රියාවලියත් එක්කම ආපෝ ධාතුව පැතිරෙන ගතිය වැగిරෙන ගතිය තියෙනවා එතකොට ඒ ඒකේ ප්‍රධාන ගුණය තමයි අවශේෂ රූප කොටාස බන්ධනය කරගන්නා ගත. එතකොට දැන් ඒ විදිහට බන්ධනය කරගන්නේ රූප කලාපයක් ඇතුළේ තියෙන රූප. රූප කලාපයෙන් කලාපය අතරේ අවකාශීය ගුණයක් ඉතිරි වෙනවා. ඒක තමයි අපි පරිච්ඡේද අවකාශය කියලා හඳුනාගන්නේ. ඊළඟට තේජෝ ධාතුව. තේජෝ ධාතුව ඊ타ත්ම සුවිශේෂයි. ඒ සුවිශේෂ වෙන්නේ මොකක් නිසාද? මේ තේජෝ ධාතුවෙන් ගොඩාක් වැඩ කෙරෙනවා. මේ සමස්ත ලෝකයේම පවතින රූප උත්පාදනය කරන ප්‍රධාන මූලයක් තමයි තේජෝ ධාතුව. දැන් අපි රූප උපදවන හේතු ගැන කතා කරනකොට කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඔය හතරෙන් තමයි රූප උපදවන්නේ. එතකොට ඒකේ එක එක ගුණයක් තමයි ඍතු. ඍතු කියලා කියන්නේ තේජෝ ධාතුව. එතකොට තේජෝ ධාතුව විසින් රූප අලුතෙන් අලුතෙන් අභිනවයෙන් උපද්දවන. එතකොට දැන් පටවි ධාතුවට ආපෝ ධාතුවට ඒ විශේෂයෙන් පටවි ධාතුව වගේ එකට අලුතෙන් රූප උපද්දවන ගුණය එහි ඇත්තේ නැහැ. එතකොට ආපෝ ධාතුව කියන තැන ත්‍රිජුව නැහැ. හැබැයි ආපෝ ධාතුවත් එක්කලා බද්ධ වෙලා තියෙන ආහාරජ රූපෙහි නැවත නැවත රූප උපද්දවන ගතිය තියෙනවා. ඒක එක හේතුවක් රූප උපදවන හේතුවක්. තේජෝ ධාතුව කියන එක ඊටාම පිරිසිදුව ඒ තේජෝ ධාතුව විසින්ම රූප උපද්දවනවා ඒවට තමයි ඍතුජ රූප කියලා කියන්නේ. ඒ වගේම තේජෝ ධාතුව විසින් රූප විනාශ කරනවා. උපද්දවන්නටත් ඒ උපකාර වෙනවා. රූප පරම්පරාව ඉක්මනට වෙනස් කරන්න, අහෝසි කරන්න, විපරිණාමයට පමුණවන්න, විනාශ කරන්න තේජෝ ධාතුව විශේෂයෙන් බලපානවා. ඒ නිසා තේජෝ ධාතුව මේ සමස්ත විශ්වයේ ආරම්භයට ක්‍රියාකාරීත්වයට සහ විනාශයට ඒ වගේම සියලුම සිද්ධ වෙන වෙනස්කම් වලට ඒ වෙනස්කම් වලට අනෙකුත් ධාතුත් බලපානවා ප්‍රධාන වශයෙන් තේජෝ ධාතුව ඇති කරන්න සහ නැති කරන්න එකසේ දායක වෙන රූප කොටාසය එතන මොකද්ද තේජෝ ධාතුවයි කියලා කියන්නේ උෂ්ණ ස්වභාවය හා සීතල ස්වභාවය තේජෝ ධාතුවේ යම්තරක උණුසුමක් කියලා තියෙනවා නම් ඒත් තේජෝ ධාතුව සිසිලස කියලා කියනවා නම් ඒත් තේජෝ ධාතුව. දැන් අපිට උණුසුමයි සිසිලසයි ආත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් වගේ නේ දැනෙන්නේ. නමුත් ඒ සිසිලස කියන්නේ මොකද්ද? උණුසුමෙහි අඩු බව. දැන් අපිට සමහරු කියන්නේ මේ අහසට පොළොව වගේ දුරස්තයි කියලා. ඉතින් මට හිතෙනවා මේ උපමාව කොහොම සැකසුණාද කියලා අහසට පොළොව වගේ කියන්න පුළුවන් එච්චරම සමීපයි කියන්න. ඒ කියන්නේ මේ ලෝකයේ අහසයි පොළොවයි ගත්තාම ඒතරම් සමීප දෙයක් ආයේ තවත් නැහැ. මොකද පොළව යම් තැනකින්ද ඉවර වෙන්නේ එතනින්ම තමයි අහස පටන් ගන්න. අහස යම් තැනකින්ද ඉවර වෙන්නේ එතනින්ම තමයි පොළොව පටන් ගන්න. ඒ නිසා අහසට පොළොව වගේ දුරස්තයි කියන්නත් පුළුවන්. අහසට පොළොව වගේ සමීපයි කියන්නත් ඕනනම් පුළුවන් අපිට මේකක් සමාජයේ හැදිලා නැහැ මොකද සාමාන්‍ය ජනතාවට ඒක එච්චර ගෝචර වෙන්නේ නැහැ අර අහස කියන එක අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ අර වලාකුළු රැඳිලා තියෙන අපට ඈතින් පේන එක තමයි අහස කියලා අපි ගොඩක් දෙනා උපකල්පනය කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි අහසට පොළොව වගේ දුරස්තයි කියලාගෙන හැබැයි අහස කියලා කියන්නේ හිස් අවකාශය එතකොට යම් තැනකින් මේ පඨවි බහුල ගතිය ආපෝ බහුල ගතිය එතකොට ආපෝ බහුල ගතියනේ සාගරයේ තියෙන්නේ පඨවි බහුල ගතියනේ පොළවේ තියෙන. එතකොට මේ සාගරයේ පොළව යම් තැනකින් නිම වෙනවද එතනින්ම තමයි අජට ආකාශය පටන් ගන්න තියෙන්නේ. ඒ නිසානේ අපි මේ හඳුනගන්නේ අර සිතිජය කියලා සිතිදේ කියලා කියන්නේ ඒ මොහොතේ අවසානයයි ආකාශයයි දෙක එකට හේතු වුණා වගේ අපට පෙනෙන තැන. එතනදී අපි මේ දෙක එකට හේතු වෙලා තියෙනවා වගේ කියලා කතා කරනවා. හැබැයි අනිත් තැන් වලත් එහෙම හේතු වෙලා තමයි තියෙන්නේ. අපිට එහෙම පැහැදිලිව පේනොත් නැති වුණා. ඉතින් ඒ නිසා අපි කියන්න පුරුදු වෙලා තියෙන අහසට පොළොව වගේ දුරස්තයි කියලා ඕනනම් අපිට කියන්න පුළුවන්. අහසට පොළොව වගේ සමීපයි කියලා කියන්නත් පුළුවන්. ඒ සමීප බව දුරස් බවයි සමීප බවයි දෙකක් වගේ අපට පෙනුනට ඒක මේ එකම එකම ධර්මතාවයේ ක්‍රියාවලියක් එතන අපි නම් දෙකෙන් හඳුන්වන්නේ. අන්න ඒ වගේ තමයි මේ තේජෝ ධාතුව ගැන කතා කරනකොට උණුසුමයි සිසිලසයි කියන දෙක හාත්පසින් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් වගේ අපට පෙනුනට ඒ උණුසුම සීතල කියලා කියන්නේ එකම ධර්මයේ ස්වરૂප දෙකක්. උණුසුම් බව අඩු වෙන අඩු වෙන තරමට සිසිලස. එතකොට මේ සිසිලස කියන එක අපි තීරණය කරන්නේ උණුසුමට සාපේක්ෂව. දැන් අපි හිතමු අපි සාමාන්‍යයෙන් බොන ඇල් වතුර සීතලද උෂ්ණද? එහෙම නැත්නම් ඒක ඒක උණුසුම්ද සිසිල්ද කියලා අහුවොත් අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ ඒක සිසිල් ජලය. ඒ සිසිල් ජලය කියලා කියන්නේ අපි මොකක් නිසාද? අපේ ශරීරයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය පරිසරයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂයි. හැබැයි දැන් අපි අයිස් කැට ටිකක් අතේ තියාගෙන ඉඳලා අත හොඳටම හිරිවැටෙන ගානට හීතල වුණාට පස්සේ අපි ගිහිල්ලා ඒ අපි සීතලයි කියන සාමාන්‍යයෙන් ටැප් එකෙන් එන වතුර ටිකක් අපේ අතට ඇල්ලුවොත් අපිට දැනෙන්නේ උණුසුම් විදිහට. එතකොට විතක අපි සිසිල් ජලය කියලා කිව්වෙත් ඒකටමයි ඊට පස්සේ අපට උණුසුම් ආකාරයෙන් දැනෙන්නෙත් ඒකමයි ඒ කොමක් නිසාද සාපේක්ෂව අපේ ඉන්ද්‍රයන්ට දේවල් ගෝචර වෙන හැටි ඒ නිසා මේ ඉහත අපි කතා කරලා තියෙනවා ධර්ම කාරණු පැහැදිලි කරගන්නකොට එකම කරුණ අපට සැප දුක දෙවිධයටම දැනෙන්න පුළුවන්. ප්‍රිය අප්‍රිය දෙවිධයටම දැනෙන්න පුළුවන්. සහනයක් හැටියට පීඩාවක් හැටියට දැනෙන්න පුළුවන්. එකම සිසිල් සුළඟ අපේ ශරීරය උණුසුම් වෙලා දහඩිය වැగిරෙන අවස්ථාවලදී සිසිල් සුළඟ අපට සුවයක් හැටියට දැනෙනවා. අධික සීතලයේ වෙවුල වෙවුල ඉන්නකොට සිසිල් සුළඟ අපට පීඩාවක් හැටියට දැනෙනවා. එතකොට සුවයයි පීඩාවයි කියන දෙක හාත්පසින් වෙනස් වගේ පෙනුනට දැනුනට ඒ එකක් එකකින්ම මේ දෙක දෙක සිද්ධ වෙන්නට පුළුවන්. ඇයි ඒක දෙකක් කියලා අපිට දැනෙන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආකාරය. එහෙම නැත්නම් අර එකම ක්‍රියාවලියේ අවස්ථා දෙකක් තමයි අපිට අර විදිහට දැනෙන්නේ. අන්න ඒ වගේ උණුසුම කියන්නේ සිසිලස කියන්නේ ආත්පසින් කරුණු දෙකක් හැටියට අපට දැනුණට මේ එකම ධර්මයේහි ස්වરૂපයන් දෙකක් අපට දැනෙන හැටි එක සාපේක්ෂ වශයෙන් තමයි අපි තීරණය කරගන්නේ. එය ඉතිරි ධාතු තුන පාලනය කරන බලවත් ධාතුවය. මේ තේජෝ ධාතුව කියලා කියන්නේ අනෙකුත් ධාතු තුන මොනවද? පඨවි, තේ, ආපෝ, වායෝ කියන අවශේෂ ධාතු තුන. දැන් අපි කතා කරන්නේ මහා භූත රූප පිළිබඳවනේ. එතකොට මහා භූත රූප කියලා කියන්නේ ස්කන්ධයක් නිර්මාණය කරමින් මහත් මහත් ආකාරයෙන් මේ ලෝකයේ තුල ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආකාරයෙන් ස්කන්ධ හැටියට ප්‍රකට වෙන ප්‍රධාන රූප හතරට තමයි භූත රූප කියලා කියන්නේ. ඒ භූත රූපයන්ගෙන් සැදුම්ලත් ලෝකය භෞතික කියලා හඳුන්වනවා. ඒතර ලෝකයට භෞතික ලෝකය කියලා කියන්නේ ඒ භූත රූපයන්ගෙන් සැකසීලා තියෙන නිසා. එතකොට ඒ ඒ භූත රූපයන් හතරේ මේ තේජෝ ධාතුව තමයි ප්‍රධානම රූපය බවට එහෙම නැත්නම් බලවත්ම රූපය බවට පත් වෙන්නේ ඇයි අනිකුත් රූප තුනම පාලනය කිරීමේ හැකියාවක් මේ තේජෝ ධාතුවට තියෙන නිසා එයින් පෘථිවි ධාතුවගේ තද බව අඩුද වැඩිද කරනු ලැබේ. දැන් එකම තේජෝ ධාතුවේ සමහර අවස්ථාවල පටවි ගුණය අඩු කරනවා සමහර තැන්වල පඨවි ගුණය වැඩි කරනවා ආපෝ ධාතුවගේ වැగిරෙන ස්වභාවය අඩු වැඩි කරනු ලැබේ ඒ වගේම මේ තේජෝ ධාතුවෙන් ඕනනම් ආපෝ ගුණය වැඩි කරන්නත් පුළුවන් ආපෝ ගුණය අඩු කරන්නත් පුළුවන් වායෝ ධාතුවගේ වේගයද අඩු වැඩි කරනු ලැබේ වායෝ ධාතුවේ වේගය අඩු වැඩි කරන්න පුළුවන් තේජෝ ධාතුවට ඒතර තේජෝ ධාතුවට පුළුවන් පඨවි ගුණය අඩු වැඩි කරන්න පුළුවන් ආපෝ ගුණය අඩු වැඩි කරන්න පුළුවන් තේජෝ ගුණය අඩු වැඩි කරන්න පුළුවන් කුමක් නිසාද මේ තේජෝ ධාතුවට අවශේෂ ධාතු තුන පරිපාලනය කිරීමේ හැකියාවක් තියෙනවා ඒක නිසා ඒක ප්‍රධාන ධාතුවක් විශේෂ ධාතුවක් හැටියට හඳුන්වනවා එතකොට මහානායකාර උපමා කීපයක් දක්වනවා මැටියෙන් තනෝ බඳුන පිලිස්සීමෙන් තදවන්නේ තේජෝ ධාතුවෙන් පෘථුවි ධාතුව වඩා තද බවට පැමිණවීමෙනි. එතකොට මැටියෙන් හදාපු භාජනේ ඊටාම ලාමකයි. එහෙම නැත්නම් ඒක පොඩි දෙයකින් මුලින්ම මැටියෙන් හදලා ගත්ත ගමන් අත වැදුනත් බිම වැටුනත් ඒක සම්පූර්ණයෙන් හැඩේ වෙනස් වෙලා විකෘති වෙන්න පුළුවන්. මොකද ඒක මැටි වලින් හදලා තියෙන. මැටි කියලා කියන්නේ අර පටවි ධාතුවට ආපෝ බහුලව එකතු කරලා. එතකොට ඒකේ ආපෝ ගුණය වැඩි. දැන් මේක ගින්නෙන් පුළුස්සනකොට ඒ තේජෝ ධාතුව විසින් අර ආපෝ රූප කොටස ඇති වෙන ප්‍රවණතාවය අඩු කරනවා. එතකොට ආපෝ ගුණය අඩු කරපුවාම අර පඨවි ගුණය ස්ථාපිත වෙනවා. එතකොට අපිට අර මුලින් තිබුණු <clears throat> මැටියෙන් හදපු ගමන් අමු මැටි බඳුන දියාරු ගතියෙන් යුක්තයි එහෙම නැත්නම් ඒක පොඩි දෙයින් තමන්ගේ හැඩය වෙනස් වෙනවා පටවි ගුණය ස්ථාවර නැහැ ඒක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි තේජෝ ධාතුවට ලක් කිරීමෙන් පස්සේ ඒකේ පටවි ගුණය බොහොම ස්ථාවර මට්ටමකටපත් වෙනවා. අර විදිහට එහාට මෙහාට කළාට ඒක හැඩය වෙනස් වෙන්නේ බිඳිලා කැටිලා කෑලි වීසි වෙන්න වෙනස් වෙන්නට අහෝසු වෙන්නට පුළුවන්. හැබැයි එහෙම නැතුව අර තියෙන හැඩය අර ආපෝ බහුලව තියෙනකොට අමුෙන් තියෙනකොට හැඩය වෙනස් වෙනවා වගේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ පිලිස්සුවට පස්සේ අර පටවි ගුණය ස්ථාපිත වෙනවා ඒක ඒක මේ වඩා ශක්තිමත් වෙනවා තහවුරු වෙනවා එතකොට මේ මොකකින්ද පටවි ගුණය තහවුරු කරන්නේ තේජෝ ධාතුව විසින් ඊළඟට උණුසුම් ගැන්වීමෙන් ඉටි මොලොක්වන්නේ තේජෝ ධාතුවෙන් පෘථුවි ධාතුවේ තද ගතිය හීන කරවීමෙන්. එතකොට දැන් මැටි බඳුන මොලොක්ක තිබිලා ඒක රත් කළාම තද වෙනවා, පටවි ගුණේ බහුල වෙනවා. හැබැයි පටවි ගුණේ බහුලව තියෙන ඉටිපන්දම රත් කළාම ඒක මොලොක් වෙලා දියාරු තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ විටක තද බව වැඩි කළෙත් විටක තද බව අඩු කරලා මොලොක් බව ඇති කළේ මේ වැඩ දෙකම කළේ තේජෝ ධාතුවෙන්මයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අවස්ථා දෙකේදී කොහොමද වැඩ දෙකක් කළේ? ඒක අපි අර මුලින් කිව්ව විදිහට තේරුම් ගන්නට ඕන. අපි දැඩි උෂ්ණත්වයෙන් පීඩා විඳිනකොට සිසිල් වායුව අපට සුවගෙන දෙනවා. එතකොට අපි සීතලයේ ගෙහි ගෙහි ඉන්නකොට සිසිල් වායුව අපට පීඩාව ගෙන දෙනවා. එතකොට සාමාන්‍ය අවස්ථාවකදී අපි ටැප් එකෙන් එන වතුර ටික සිසිල් ජලය. ඒතර සාමාන්‍ය සිසිල් ජලය හැටියට අපි හඳුන්වනවා ඇල් වතුර. එතකොට නමුත් අපි අයිස් කැට ටිකක් අතේ තියාගෙන අත හොඳටම හිරිවැටෙන ගන්නට හීතල වුණාම අපි ටැප් එකේ වතුර එකට සාමාන්‍ය වතුර බඳුනකට අත දැම්මම අපට උණුසුම් ආකාරයකින් දැනෙනවා. ඒ මොකක් නිසාද? අර ඒ අවස්ථාවේ තියෙන අවශේෂ රූප කලාපවල තියෙන සංයෝගයේ වෙනස අනුව අර අවශේෂ ධාතුන් ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒ කියන්නේ දැන් මැටි මඳුනේ තියෙන පටවි ධාතුව පටවි ධාතුව ඒ ස්වභාවය ඒකේ මිශ්‍රණයත් එක්කලා වෙනස් වෙලා තියෙනවා. එතන දැන් මීට කලිනුත් අපි පැහැදිලි කරලා තිනවා පටවි ගුණයෙන් එකයි ආපෝ ගුණයෙන් එකයි තේජෝ ගුණයෙන් එකයි වායෝ ගුණයෙන් එකයි එකතු වුනොත් එක විදිහක මිශ්‍රණයක්. පඨවි ගුණයෙන් එකයි ආපෝ ගුණයෙන් දෙකයි ඊට පස්සේ වායෝ ගුණයෙන් එකයි තේජෝ ගුණයෙන් එකයි වුනොත් වෙනත් මිශ්‍රණයක්. ඊට පස්සේ පඨවි ගුණයෙන් එකයි ආපෝ ගුණයෙන් දෙකයි තේජෝ ගුණයෙන් උත් දෙකයි වායෝ ගුණයෙන් එකයි එහෙම වුනොත් වෙනින් මිශ්‍ර. මෙහෙම මෙහෙම අපට ඕන තරම් මේකේ මිශ්‍රණයක් වෙනස් කරන්න පුළුවන්. අන්නේ විචිත්‍ර වූ වෙනස්කම තමයි ලෝකයේ තුල එක් එක් තැන එක එක ආකාරයෙන් අපට ප්‍රකට වෙන්නේ එකම ගුණාංග ටික. හැබැයි සංකලනය වීම, මිශ්‍ර වීම වෙනස් වෙලා තියෙනවා. අන්නේ මිශ්‍ර වීම වෙනස් වෙච්චහම වෙනස් වුණහම ඒබඳු තැනකට තේජෝ ධාතුව පතිත වුණු ගමන් අර මිශ්‍රණය වෙනස් නම් මේ තේජෝ ධාතු එකතු වීමෙන් ඊළඟට ඇති කරන ප්‍රතිඵලය වෙනස් වෙනවා. එකම ප්‍රතිඵලය නෙමෙයි. එතකොට මේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ මොකක් නිසාද? මෙතන මිශ්‍රණය වෙනස්. මිශ්‍රණය වෙනස් නිසා තේජෝ ධාතු එකතු වුනහම එතන ඇති කරන ප්‍රතික්‍රියාව වෙනස්. දැන් මේක සාමාන්‍යයෙන් රසායන විද්‍යාව ගැන හැම යම් මූලික වැටහීමක් තියෙන කෙනෙකුට ඉතාම හොඳට පැහැදිලි වෙනවා. ඒ මූලික රසායනික ගුණාංග අපි හඳුනාගත්තාම ඒවා සම්මිශ්‍රණය මත සමහර ඒවා පුපුරනවා සමහර ඒවා ගිනි ගන්නවා සමහර ඒවා ඝනීභවණය වෙනවා සමහර ඒවා දිය වෙනවා සමහර ඒවා වාෂ්ප වෙනවා එතකොට මෙහෙම එක එක ස්වરૂපයන් සිද්ධ වෙනවා අර ප්‍රතික්‍රියාවන් මත අන්න වගේ තමයි අපි තේජෝ ධාතුවට ලක් කරන වස්තුවේ ඒ ද්‍රව්‍යයේ මොන විදිහේ සංයෝගයක්ද තියෙන්නේ ධාතුන්ගේ සංයෝගයක්ද තියෙන්නේ ඒ සංයෝගය අනුව තමයි තේජෝ ධාතුව ලං කළාම මේක ඇති වෙන ප්‍රතික්‍රියාව මොකක්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා මැටි මැටි වළඳ මැටි භාණ්ඩය අමුයෙන් තියෙද්දි මොලොක් වුණාට ඒක තේජෝ ධාතුවෙන් පිලිස්සුවාම ඒක තද බවටපත් වෙනවා. එතකොට මුලින් තද බවට තියෙන ඉටිපන්දම තේජෝ ධාතුවට ලක් කරාම ඒක මොලොක් බවට ආපෝ බහුල ස්වභාවයටපත් වෙනවා. උණුසුම් ගැන්වීමෙන් ඉටි මොලොක් වන්නේ තේජෝ ධාතුවෙන් පෘථිවි ධාතුවේ තද ගතිය හීන කරවීමෙන්. උප්පැනිය උණු කල කල්හි කැටිවන්නේ තේජෝ ධාතුවෙන් ආපෝ ධාතු බලය හීන කිරීමෙන්. එතකොට උක්කණි ගත්තන් පස්සේ ඒක ගොඩාක්ම ආපෝ ගුණ බහුලයි. හැබැයි ඒක රත් කළාම ඒක කැටි ගහනවා, එකතු වෙනවා. ඊට පස්සේ ඒක හකුරු බවටපත් වෙනවා. ඊට පස්සේ තවත් ඒක රත් කළොත් එහෙම අපි අර කියන්නේ පත්පැණි බවටපත් වෙනවා කියලා පත්පැණි බවටපත් වුණොත් එහෙනම් ඊට පස්සේ මේක කඩන්න බැරි මට්ටමට හයි වෙනවා. දැන් ඔය සමහරු හදන අග්ගලා හැම පොළවේ ගැහුවටවත් කැඩෙන්නේ නැතුව තියෙන ඒ වෙන්නේ මොකක් නිසාද ඒ ඒ අග්ගලා වලට මේ සීනි ටික හරි එහෙම නැත්නම් පැණි ටික හරි උණු කරනකොට ඒක උණු කරන්න ඕන මූලික සීමාවෙන් එහාට ගියාට පස්සේ ඊට පස්සේ හැන්දෙන් මෙහෙම ඉස්සුවාම නිකම් වැල නොකැඩී වැగిරෙන ගතියක් ඇති වෙනවා. ඒතකොට කියනවා අපි ඒක පත්පැණි වුණා කියලා. ඒතකොට ඒ මට්ටමට ආවට පස්සේ ඒකෙන් අග්ගලා හැදුවොත් එහෙම ඒක හයි වුණාට පස්සේ ආයේ දත් වලින් කඩන්න පහසු නෑ ඊට පස්සේ. ඒක තනිකරම මේ ගල් කැට වගේ හයි වෙනවා. එතකොට දැන් ඒ එච්චර ඝන බවට, එච්චර තද බවට ඒක පමුණුවන්නේ කොමක් විසින්ද? අර තේජෝ ධාතුව විසින්. එතකොට පැණිවල තියෙන වැగిරෙන ගතිය එහෙම නැත්නම් පැතිරෙන ගතිය ආපෝ ගුණය හාත්පසින්ම ඒක දුර්වල කරලා පටවි ගුණය මතු කරනවා බහුල කරනවා අර තේජෝ ධාතුවේ සම්බන්ධයත් එක්කලා ඊළඟට ජලය උණුසුම් කරන කල්හි දුම් නගින්නේ තේජෝ ධාතුවෙන් වායු වේගය වැඩි කිරීමයි ඒතර ජලය රත් කරනකොට දුම්මතු වෙනවා. ඒ මොකක් නිසාද? අර එහි තියෙන වායු ගුණය වැඩි කරනවා. වැඩි කරපු ගමන් ඒක වාෂ්ප වෙලා දුමක් හැටියට අපට පෙනෙන්න ගන්නවා. එතකොට දැන් මේ මොකද්ද මේ පැහැදිලි කළේ උපමා කීපයකින් අර පටවි මේ තේජෝ ධාතුවෙන් පඨවි ගුණයත් අඩු වැඩි කරනවා ආපෝ ගුණයත් අඩු වැඩි කරනවා වායෝ ගුණයත් අඩු වැඩි කරනවා කියන බවට උදාහරණ කීපයක් තමයි මහානායක හඳුරුමේ පෙන්නේ. බොහෝ යంత్ర ක්‍රියා කරවන්නේද තේජෝ ධාතුවෙන් වඩන වායු වේගයෙනි. එතන හුඟක් යන්ත්‍රවලට ඉන්ධන අවශ්‍ය වෙන්නේ. ඒ ඉන්ධන වලින් ගොඩක් වෙලාවට කරන්නේ එහෙම නැති ඒවා තියෙනවා. ඒ ඉන්ධන වලින් ගොඩක් විට කරන්නේ තේජෝ ධාතුවක් නිෂ්පාදනය කරලා ඒ තේජෝ ධාතුවෙන් තමයි ඒ අනිත් ධාතු සක්‍රිය කරවලා යන්ත්‍ර ක්‍රියාත්මක කරවන්නේ. සිසිල්ලෝ කල්හි ඒ වේගය නැතිවන්නේ සීත තේජෝ ධාතුවෙන් වායෝ ධාතු වේගය අඩු කරන බැවින්. දැන් සීත තේජෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? තේජෝ ධාතුවේ අඩු බව. ඒ අඩු බව විසින් අර වායුවේ වේගය නිෂ්ක්‍රීය කරනවා. එතකොට ක්‍රියා කරන ගතිය අඩු වෙනවා. ඒ නිසා තමයි සිසිල් වෙනකොට හැම එකක්ම නිකන් ෆ්‍රීස් වෙලා එකට එකතු වෙලා ඝන වෙලා ඊළඟට අපට උනත් සීතල වැඩි වෙනකොට නිකන් නිදිමත ගතිය, එතකොට වැඩ කරන්න හිතෙන්නේ නිෂ්ක්‍රීය ගතිය ඇති වෙනවා ඒ ඒ සිසිල් ගුණයත් එක්කලා. හැබැයි තේජෝ ධාතුව වැඩි වෙනකොට අර සක්‍රිය වෙලා ක්‍රියාකාරී ගුණ ඇති වෙනවා. ඒ නිසාම තමයි මනසටත් මේක බලපාන නිසා තමයි කියන්නේ රූප රූපය කියලා කියන වෙනම එකක් නාමය කියන වෙනම එකක්. නමුත් නාම රූප ධර්ම අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන්න නිසා මේ රූප කොටස නාමය වූ සිතටත් යම් බලපෑමක් ඇති කරනවා. සිතේ ක්‍රියාකාරීත්වයට. එතකොට දැන් උදෑසන ආපෝ ගුණය එහෙම නැත්නම් මේ මේ තේජෝ ධාතුව අඩුයි උදෑසන කාලේ. ඒ නිසා අපට සිසිල් ගතියක් දැනෙනවා. එතකොට ඒ වගේ වෙලාවට අපි භාවනා කරන්න ගියාම චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න පහසුයි. ඉතින් නිදිමත තෙහෙට්ටුව ආදිය තිබුණොත් ඒක වෙනම ප්‍රශ්නයක්. එහෙම නැතිනම් අර සිසිල් ගුණය ඒ කියන්නේ තේජෝ ධාතුවේ අඩු බව අපිට චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගන්නට සමාධිය ඇති කරගන්නට ඒක ලොකු සහයෝගයක් ඇති වෙනවා. ඒ මොකද අර විසිරුවන්නේ නැහැ. හැබැයි දවල් වෙන දවල් වෙන තේජෝ ධාතුව වැඩි වෙන්න වැඩි වෙන සිත විසිරෙන ගතිය, වික්ෂිප්ත වෙන ගතිය, ව්‍යාකූල වෙන ගතිය, කෝපය මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනවා. එතකොට ඒ අර තේජෝ ධාතුව විසින් ඇති කරන වෙනස. ඉතින් ඒක එතකොට රූප කලාප වලට වගේම නාම ධර්මයන්ටත් චිත්තචෛතසික ධර්මයන්ටත් යම් බලපෑමක් ඇති කරනවා. එතකොට යන්ත්‍ර සූත්‍රවලදී ඒ තේජෝ ධාතුව විසින් උත්තේජනය ඇති කරනවා. ඒ තේජෝ ධාතුව අඩු වෙන අඩු වෙන යම්කිසි උදාසීන බවක්, නිෂ්ක්‍රීය බවක් ඇති කරනවා. අලුත් අලුත් රූප කලාප ඇති කිරීමෙන් වෘක්ෂලතාදී වස්තුන් හා සත්ත්ව ශරීර මහත් කරවන්නේද ශක්තිමත් කරවන්නේද ඒවා දිරවා දුබල කරවන්නේද නසන්නේද තේජෝ ධාතුවේ එතකොට දැන් අලුත් අලුත් රූප කලාප ඇති කරලා ගහ ගහ කොළ සතාසීපාවා මිනිස්සෙයින්ගේ කය වර්ධනය කරලා පුෂ්ටිමත් කරලා ශක්තිමත් කරලා මේ ටික කරන්නේ තේජෝ ධාතුවේ ඊට පස්සේ ඒවා දිරවලා දුර්වල කරලා සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්නේ තේජෝ ධාතුවේ. ඒකට ඉපැද්ද වීම සහ වෙනසීම ඒ දෙකම එය විසින් සිද්ධ කරන්නේ අර ඔය දේවවාදී ආගම්වල කියනවානේ විෂ්ණු ගැන කියනකොට මම හිතන්නේ විෂ්ණු තමයි විෂ්ණුද ඊශ්වරද මේ දෙවියන් තමයි ලෝකය මවන්නේ දෙවියන් තමයි ලෝකය නසන්නේ. ඒතකොට මැවීමේ සහ නැසීමේ බලයන් දෙකම එතනයි තියෙන්නේ කියලා එයා විශ්වාස කරනවා. එතකොට ඒ එහෙම ඒගොල්ලන්ට හැඟෙන්නේ මොකක් නිසාද? මේ සෝබා දහමේ බඳු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. යමකින් ගොඩනගනවද යමකින් නිර්මාණය කරනවද එය විසින්ම අහෝසි කරන ගතිය. ඊළඟට වස්තුන්ගේ පැහැය අඩු වැඩි කිරීම හා වෙනස් කිරීමද නොඑක් විට තේජෝ ධාතුවේ සිදු කරනු ලැබේ. දැන් වස්තුන්ගේ පැහැය කියන්නේ මොකද්ද? වර්ණ ධාතුව. දැන් අපි කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන තැනක වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා. දැන් මේ වර්ණ ගන්ධ රස ඕජා වල වර්ණය කියන එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න බලපෑම් ඇති කරන කොමකින්ද තේජෝ ධාතුවේ. දැන් අපි මීට ඉහතදී කතා කරපු උදාහරණම ගත්තොත් අපි කතා කළා කඩදාසියකට කෙලවරකින් ගිනි තිබ්බහම. දැන් කඩදාසිය සුදු පාට නම් ඒ ඒකේ තේරුම මොකද්ද? එතන තියෙන පටවි ආපෝ තේජෝ වායෝ වල සංයෝගයත් එක්කලා වර්ණය අර ශ්වේත වර්ණය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි දැන් මේකට කෙලවරකින් ගිනි තියනවා. ගිනි තිබ්බට පස්සේ තේජෝ ධාතුව උත්සන්න වෙනවා. උත්සන්න වුණාට පස්සේ ඊළඟට නිර්මාණය වෙන අලු අලු කියලා කියන්නේ අර කඩදාසිය අලු බවටපත් වුණා නෙමෙයි කඩදාසියේ රූප කොටාස ඒ විදිහටම නිරුද්ධ වෙනවා තේජෝ ධාතුව නිසා අලුතෙන් නිෂ්පාදනය කරන රූප කොටාස වෙනස් ස්වරූපයකින් නිෂ්පාදනය කරනවා. හැබැයි තේජෝ ධාතු එකතු කළාට පස්සේ නිෂ්පාදනය කරන රූප කොටාසය වඩා අඳුරු පැහැයෙන් යුක්තයි. එතකොට අර අර මුලින් කඩදාසියේ සුදු පාට තිබුණා. ඒක ගිනි ගත්තට පස්සේ අලු ටික අලු පැහැයෙන් හෝ කළු පැහැයෙන් යුක්ත වුණා. ඒ මොකක් නිසාද? අර තේජෝ ධාතුවේ බලපෑමත් එක්කලා වර්ණය වෙනස් වෙනවා. යකඩ ගුලියක් අපි ගත්තන් පස්සේ යකඩ ගුලිය කළු පාටට දුඹුරු පාටට අඳුරු වර්ණයෙන් පෙනෙන්නට පුළුවන්. ඒක තේජෝ ධාතුවේ හොඳටම රත් කළාට පස්සේ ඒක ඊටාම ප්‍රියමනාප රත්පැහැයකට හැරෙනවා. ඊට පස්සේ දැන් මණික් වර්ග ආදිය තියෙනවා සමහර මණික් වර්ග තේජෝ ධාතුවට හසු කළාට පස්සේ ඒකේ ඇතුලේ තියෙන වර්ණවත් ගතිය වඩා වැඩි වෙනවා. එතකොට ස්වභාවිකව පොළවේදී ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒක ස්වභාවික මැනික් ගලක්. ඊට පස්සේ ඒ ඒ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිද්දී සමහර මැනික් අපට හමු වෙනවා. එතකොට ඒ ඒ ක්‍රියාවලිය තාම සම්පූර්ණ වෙලා ඒකේ උච්චතම අවස්ථාවකට ඇවිත් නැහැ. ඒක සැකසෙමින් පවතින කාලේ අපට මේ මැනික් ගල හම්බ වෙනවා. ඒ හම්බ වුණාට පස්සේ ඒකට පුළුවන් අර විදිහට උණුසුම අවශ්‍ය ප්‍රමාණයට තේජෝ ධාතුවට ලක් කරලා ඒ මණික් ගලේ වර්ණය වඩා අවදි කරන්න පුළුවන් මතු කරන්න. ඉතින් එතකොට ඒක අර ස්වභාවිකව හැදිච්ච එකක් තරමටම සමාජයේ ඒක අගය කරන්නේ නැහැ. නමුත් ඒක මණික් ගලක් හැටියට ඒකේ තියෙන ඒ ಗುಣ කර්ම ආදී වගේම වර්ණය ප්‍රධාන වශයෙන්ම වැඩි කරනවා. එතකොට සමහර ඒවා ඒ විදිහට ඒතකොට තේජෝ ධාතුව වැඩි වුණොත් එහෙම අර වර්ණය මොකක්වත්ම නැති වෙන්නත් පුළුවන්. එතකොට එකම තේජෝ ධාතුවේ වර්ණය අඩු වැඩි කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් පුද්ගලයේ ශරීරය වුණත් එහෙමයි. ඒ ශරීරයේ ආපෝ ගුණය සෙම ගතිය වැඩි වෙනකොට නිකන් අඳුරු පැහැයක් ඇති වෙනවා. එතකොට තේජෝ ධාතුව වැඩි වෙනකොට ඊට වඩා වෙනස් වර්ණයක් ශරීරේ ඇති කරන්නට පුළුවන්. සෑම රූප කලාපයකම තේජෝ ධාතුව ඇත්තේ ඒවායේ තේජෝ ධාතුවෙන් තවත් රූප කලාප උපදවනු ලැබේ. එතකොට හැම රූප කලාපයකම තේජෝ ධාතුව අනිවාර්යෙන් තියෙනවනේ. මොකද සතර මහා ධාතු ඒකාබද්ධවනේ පවතින එකක්වත් නැතුව මේ ධාතු හතරෙන් එකක් නැතුව රූප කලාප හටගන්නේ නැහැනේ. අනිවාර්යෙන්ම හතරම තියෙනවා. හතරම තියෙනවා කියන්නේ තේජෝ ධාතුව අනිවාර්යෙන් තියෙනවා. එතකොට රූප කලාපයේ තියෙන තේජෝ ධාතුවෙන් තවත් රූප නිෂ්පාදනය කරනවා. දැන් අපි දන්නවනේ රූපයක සාමාන්‍ය ආයු කාලයේ චිත්තක්ෂණ 17ක්. ඒ කියන්නේ සිතක් ඉපදිලා පැවතිලා නැති වෙන්නට ගත වෙන කාලය චිත්තක්ෂණයයි කියලා හඳුන්වනවා. ඒ සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට යන කාලය වගේ 17 ගුණයක් රූපය පවතිනවා. 17 සිත් 17ක් ඇති වෙලා නැති වෙන කාලය ගත වුණාට පස්සේ තමයි හටගත් රූපේ නිරුද්ධ වෙන්නේ. ඒතර අනුචිත්තක්ෂණ ගතවත් අනුචිත්තක්ෂණ කියලා කියන්නේ සිත උපදින්නට ගත වෙන කාලය අනුචිත්තක්ෂණයක්. පවතින කාලය අනුචිත්තක්ෂණයක්. නිරුද්ධ වෙන කාලය අනුචිත්තක්ෂණ. ඒ අනුචිත්තක්ෂණ ගත්තොත් අනුචිත්තක්ෂණ 51ක් පවතිනෝ අර රූපයක ආශ්‍රය. දැන් එතකොට පළවෙනි චිත්තක්ෂණයේදී රූපය උපදිනවා. ඉපදුනාට පස්සේ දැන් අනුචිත්තක්ෂණ 51ක් තියෙනවා. 51 වෙනි චිත්තක්ෂණයේදී නිරුද්ධ වෙනවා. දැන් මැද එතකොට තියෙනවා හටගන්න එකයි අවසාන වෙන එකයි ඇරුණහම මැද අනුචිත්තක්ෂණ 49ක් තියෙනවා. ඔය අනුචිත්තක්ෂණ 49ේදීම අර තේජෝ ධාතුව විසින් යලි යලි රූප කොටාස උත්පාදනය කරනවා. අන්නේ උත්පාදනය කරනකොට දැන් අර මේ අපි හිතමුකෝ අපි මොනවා හරි අර පැහෙන දෙයක් දැම්මට පස්සේ පැහි පැහි පැහි පැහි ඒක වැඩි වෙන්නේ පළල් වෙන්නේ විශාල වෙන්නේ අන්න ඒ වගේ අර තේජෝ ධාතුව විසින් රූප කලාප නිර්මාණය කරලා නිර්මාණය කරලා නිර්මාණය කරලා ඒ හටගත් රූප කලාපය අනුචිත්තක්ෂණ 51 ගත වෙලා නිරුද්ධ වෙන්න කලින් එය විසින් බොහෝ රූප කොටාස නිර්මාණය කරලා තියලා තමයි නිරුද්ධ වෙන්නේ එහෙම කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අපි කතා කළා නාම ධර්මවල ස්වභාවය තමයි එකක් නිරුද්ධ වුණාමයි අනිත් එක ඇති වෙන්නේ. හරියට දන් වැලක පුරුක් වගේ. පොකුරු පොකුරු හටගන්නේ. හැබැයි රූපවල තියෙන විශේෂත්වය තමයි පොකුරු පොකුරු හටගන්නේ. ඒ පොකුරු පොකුරු හටගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මේකේ ආයු කාලය වැඩි නිසා. ආයු කාලය වැඩි නිසා එකක් නිරුද්ධ වෙන්න කලින් තව ඒවා උපද්දවන්නට පුළුවන්. හැබැයි සිතේ ආයු කාලය අඩු නිසා හටගෙන නිරුද්ධ වෙනවා සැනකින් ඊට පස්සේ තමයි ඊළඟ එක හටගන්නේ. ඒ නිසා සිත පොකුරු හටගන්නේ සිත හටගන්නේ එකකට පසුපස එකක්. රූප එකකට පසුපස එකක් හට ගන්නවා කියන එක රූපයක් හටගෙන ඒක නිරුද්ධ වෙන්න කලින් එය විසින් තව රූප නිර්මාණය කරනවා එසේ නිර්මාණය කරන ප්‍රධාන රූපය තමයි තේජෝ ධාතුව තේජෝ ධාතුව තමන් ඉපදිලා චිත්තක්ෂණ අනුචිත්තක්ෂණ 51ක් ගත වෙලා 51 වෙනි චිත්තක්ෂණේ නිරුද්ධ. එතකොට හටගන්න එක චිත්තක්ෂණයක් ගත වෙනවා. නිරුද්ධ වෙන තව චිත්තක්ෂණයක් ගත වෙනවා. මැද චිත්තක්ෂණ අනුචිත්තක්ෂණ 49ක් තියෙනවා. ඒ 49 දිම යලි යලි උපද්දනවා. එතකොට තමන් නිරුද්ධ වෙනකොට තමන් වගේ රූප කොටස් බොහොමයක් උපද්දවලා තියලා තමයි නිරුද්ධ වෙන්නේ. ඒ නිසා රූප පරම්පරාව නොනැසී පවතින ආකාරයක් අපට පේනවා. ඒ රූප කලාප බිඳුනයි කියලා බිඳෙන බවක් අපට පේන්නේ එන්න එන්න වැඩෙන බවක් පේනවා. ඒ වැඩෙන බවක් පේන්නේ අර පහුරු පහුරු බහුලව හට ගන්නා නිසා. අලුත උපන් සත්වයාගේ ශරීරය කුඩාය දුබලය කුඩා වූ ශරීරයේ ඇති තේජෝ ධාතුවෙන් අභිනව රූප කලාප උපදවනු ලැබීමෙන් ක්‍රමයෙන් ඒ ශරීරයේ මහත්වේ තේජෝ ධාතුවෙන් කරන පැසවීමෙන් මෝරා එය ක්‍රමයෙන් ශක්තිමත් වේ. එතකොට අර තේජෝ ධාතුව විසින් අපේ ශරීර එන්න එන්න ශක්තිමත් කරනවා මහත් කරනවා පුළුල් කරනවා. එතකොට උපදින අවස්ථාව වෙනකොට සත්වයකගේ ශරීරය ඊටාම මොලොක් ඊටාම දුර්වලයි ඊට පස්සේ අවශේෂ ප්‍රත්‍ය ලැබෙන්න ලැබෙන්න අර තේජෝ ධාතුව විසින් රූප කලාප බහුල කරලා ශරීරය මහත් කරනවා ශක්තිමත් කරනවා ඊට පස්සේ ඊළඟට සිද්ධ වෙන දේ තමයි ශක්තිමත් වූ පසුද තේජෝ ධාතුවෙන් තැවීම නොනවතීම ඒ ශරීරයේ සිදුවේ මෝරා ශක්තිමත් වීමෙන් පසු කෙරෙන පැසවීමෙන් රූප පරම්පරාව දුබල වන්නට පටන් ගනී. ජරාවයයි කියනු ලබන්නේ එයට. තේජෝ ධාතුවේ නැවත නැවත දවා දුබල කරන ලද රූප પરම්පරාව නැවත නැවත තවනු ලබන කල්හි අතිශයින් දුබලව પરම්පරාව ඉදිරියට නොගෙන යා හැකි තත්ත්වයට පැමිණි. එවින් සත්‍යයේ මරණය හා රූප પરම්පරාව සිඳී යාමද වේ. දැන් එතකොට තේජෝ ධාතුවෙන් තමයි රූප උත්පාදනය කළේ ඍතුජ රූප ඊට පස්සේ එය විසින්ම ඒක මහත් කළා එය විසින් මේ ශක්තිමත් කළා බලවත් කළා ඊට පස්සේ බලවත් වුණාට පස්සෙත් තවදුරටත් තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනකොට ඒක අනුක්‍රමයෙන් දුර්වල වෙලා විනාශයටපත් වෙනවා. මෙතන ඊ타ත්ම ඉතාමත්ම වැදගත් ධර්මතාවයක් අපට ප්‍රකට කරන්නේ මේ විශ්ව ධර්ම න්‍යාය තුල. මේ ලෝකේ යමක් හටගත්තා ඒ හටගත්තු දේ කොච්චර හොඳ දෙයක් වුණත් ඒක ඉදිරියට ඉදිරියට ඉදිරියට ශක්තිමත්ව යනවා. ඒ ශක්තිමත්ව ගිහිල්ලා ඒකේ උච්චතම අවස්ථාවට ගියාට පස්සේ ආයෙත් ඒක පිරිහෙනව ඇරෙන්න එතනින් එහාට යන්න තැනක් නැහැ. දැන් ලෝකේ ಗುಣධර්ම ගත්තා වුණත් ඒ හැම දෙයකම ස්වභාවය එහෙමයි. අර වේව්ස් විදිහට ඒ කියන්නේ තරංග ආකාරයෙන් තමයි ක්‍රියාත්මක. ඒතකොට මේක වර්ධනය වෙලා වර්ධනය වෙලා උච්චතම අවස්ථාවක ඊට පස්සේ අනික් අතට පල්ලම් බහින්න ඒක පරිහානියට යන තැනට තමයි එන්නේ. ආයු වර්ණ සැප බල ප්‍රඥා මේ ඔක්කොගෙම ස්වභාවය ඒකයි. ඉතින් ඒක එක්තරා පොදු ධර්මතාවයක්. ඉතින් ඒවා අපිට තේරුම් ගන්න බැරි වුණාම තමයි මේ දේවල් පිරිහෙනවා මෙහෙම වෙනවා කියලා අපිට දුකක් ඇති වෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේකේ තියෙන ස්වභාවයයි මේ පිරිහිලා යන එක අපිට කරන්න දෙයක් නැහැ කියලා. නිශ්ශබ්ද වෙන එක නෙමෙයි. අපිට සංරක්ෂණය කරගන්නට පුළුවන් තරම් අපි උපාය මාර්ගය යොදලා සංරක්ෂණය කරගන්නට ඕන. තමන්ගේ තනුන්ගේ යහපත වෙනස. දැන් උදාහරණයක් හැටියට ගත්තාම ලෝකේ ලෝකේ ස්වභාවය තමයි දුබල දේ වෙනසෙන එක ප්‍රබල දේ රැකෙන එක. ඕක තමයි ලෝක නීතිය. ලෝක ධර්මතාවය. හැබැයි අපි මනුෂ්‍ය ධර්මයක් හැටියට අපි හඟිනවා දුබලයාව රැකගන්න එක, දුබලයාව ආරක්ෂා කරගන්න එක. ඒක අපේ වගකීමක්, ඒක අපේ යුතුයකමක්. හැබැයි විශ්ව ධර්ම න්‍යාය තමයි දුබල දුබලತನ නැසෙන එක. ඉතින් ඒ ධර්මතාවයේ තේරුම් අරගෙන තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස අපිට වෙනස් කරන්න පුළුවන් ඒවා වෙනස් කරගන්න අපි වෑයම් කිරීම හොඳයි. හැබැයි සියල්ලක්ම අපට එහෙම වෙනස් කරන්න පුළුවන් කියලා නියමයක් නැහැ. ඒ ලෝක ධර්මතාවයන් අනුව අපට තේරුම් අරගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ තේජෝ ධාතුෙහි අන්නේ ඒ විශ්ව ධර්මතාවයන්ගේ ස්වરૂපය හොඳටම ප්‍රකට කෙරෙන ප්‍රධානම රූප කොටාසයක් තමයි තේජෝ ධාතුව. ඒ විසින් නිර්මාණය කරනවා, ඒ විසින් බල ගන්නවා, ඒ විසින් ශක්තිමත් කරනවා, ඒ විසින්ම නසා දමනවා. ඒ විසින්ම විනාශ එතකොට මේක මහානායක හඳු උපමාවක් හැටියට දක්වනවා පැහැදිලි කරගන්න. ආපතනීමට පිළියෙල කළ දියාරු පිටි කබලට වත්කොට උඳුන මත තැබූ කල්හි ගින්නෙන් කරන පැසවීමෙන් එය ක්‍රමයෙන් තදවි ශක්තිමත් වේ. එතකොට අපි ආප්පයක් හදන්න ගන්නේ නිකන් දියාරු වැగిරෙන පිටි ටිකක්. ඒක තාච්චියට දාලා කරකවලා උඳුන මත තියලා ගින්දර ඇති ගින්දර වදින්න සලස්වහම අර ගින්නෙන් නැති කරන තේජෝ ධාතුව නිසා අර දියාරු පිටි ටික තද බවට පත් වෙලා හොඳ සුවඳ රසවත් ශක්තිමත් ආප්පයක් නිර්මාණය වෙනවා. ඉන් පසුද ආප්පය උඳුන මත තිබෙන්නට හැරියහොත් කරවි දුබල වන්නට පටන් ගනී. වඩ වඩා එහෙම තිබෙන්නට හැරියොත් ආප්පය අඟුරු වී හලු වී සම්පූර්ණයෙන් විනාශ වන්නේ. ඒතර තවදුරටත් අර තේජෝ ධාතුවත් එක්කලා තියලා තිබ්බ සම්පූර්ණයෙන් අඟුරු වෙලා අලු වෙලා විනාශ. ඒතර දැන් ආප්පයක් හැදුවේ තේජෝ ධාතුවේ. අර දියාරු පිටි ටික ශක්තිමත් කරලා සුවඳ රස ආප්පයක් නිර්මාණය කළේ තේජෝ ධාතුවේ. ඒ තේජෝ ධාතුව විසින් නිර්මාණය කළ ආප්පය විනාශ කළේ කවුද? ඒ තේජෝ ධාතුව විසින්මයි. අන්න ඒ වගේ තමයි මේ ගහකොළ සත්වයා සතාසිප මේ හැම කෙනෙකුටම අර ඍතුජ රූප වලින් ඒක නිර්මාණය කරන ආපහු ඍතුජ රූප වලින් ඒ પરම්පරාව දුර්වල කරලා විනාශ කරනවා එකම ගින්නෙන් ආපය ඇති වී නැතිවන්නක් මෙන් එකම තේජෝ ධාතුවෙන් කරන පැසවීමෙන් සත්ත්ව ශරීරයක දියුණු වී පිරිහී යාමද දත යුතුය. උඳුනේ ගින්නෙන් කබලයේ ආප්පයේ ඇතිව නැතිවීම කියන ලද්දේ සත්‍ය වශයෙන් නො ලෝකයාගේ සැලකීමේ සැටියට. සත්‍ය වශයෙන් කිය යුත්තේ ආපය තේජෝ ධාතුවෙන්ම ආපය දැඩිවීම හා විනාශ වීමද වන බව. දැන් එතකොට අපි සාමාන්‍ය කතා විවහාරය කියන්නේ අර උඳුනෙන් එන එහෙම නැත්නම් ලිපේ ගින්දර ටිකෙන් ආපයට මේ වැඩේ වුණා කියලානේ අපි දකින්නේ ආපයක් හැදුනෙත් ලිපේ ගින්දර වලින් ආපය විනාශ වුනෙත් ලිපේ ගින්දර වලින් කියලා අපිට පෙන්නේ. ඇත්තටම අපි සම්මුති වශයෙන් එහෙම කිව්වට අපි සැබෑ සත්‍ය ස්වરૂපයෙන් අපි ඒක ගන්නවා නම් එතන ඇත්තටම වෙන්නේ ලිපේ ගින්නෙන් නෙමෙයි ඒක වෙන්නේ ලිපේ ගින්න උදව් කරගෙන ආපය ඇතුළෙම ඇතිවෙන තේජෝ ධාතුවෙන් තමයි ඒ වෙනස ඇති වෙන්නේ. එතකොට අර අර ගින්න සහාය කරගෙන ආපය ඇතුළේ දැන් රූප කලාපවල සම්මිශ්‍රණය වෙනස් වෙනවා. එතෙක් රූප ඉපද්දෙවේ දැන් අපේ කියන තැන අර දියාරු පිටි ටික ඇතුලේ රූප කලාප උපදින රටාවක් තියෙනවනේ. ඒ රටාවට එතන තියෙන සංයෝගය තමයි බලපාන්නේ. දැන් මේ සංයෝගයට අපි අර උඳුනේ එන ගින්නේ යම් බලපෑමක් ඇති කළා. ආසේවන ප්‍රත්‍යක් අපි ඇති කරනවා. අමතර සහයෝගයක් අපි ඇති කරනවා. සහයෝගය ඇති කරපුවම ආපය තුල තියෙන තේජෝ ධාතුව වඩා උත්සන්න වෙනවා. උත්සන්න වෙච්ච ගමන් අර මෙතෙක් ඇති කරපු රූප විදිහේ රූප ඇති කරන්න විදිහක් නැහැ. ඊට වඩා වෙනස් රූප ටිකක් ඇති කරනවා. එතකොට මුලින්ම අර ආපෝ ගුණය දවාගෙන ගිහිල්ලා තද බව ඇති කරනවා. තව දුරටත් ආපෝ ගුණය දවාගෙන යනකොට අවසානයේ අර බන්ධන ලෙහිලා ගිහිල්ලා අලු ටිකක් විතරක් ඉතුරු එතකොට මේ මුලින් කරපු දෙයම තමයි අගිනොත් කරලා තියෙන. මුලින් කළෙත් ආපෝ ධාතුව දුර්වල කරන එක. ආපෝ ආපෝ ධාතුව ගොඩාක් වැඩි තැනදී ඒක දුර්වල කළාම අපට ශක්තිමත් බව තැනෙන්නට ගන්න. ඊට පස්සේ තව දුරටත් ආපෝ ධාතුව දුර්වල කරනකොට අර බන්ධන ලෙහිලා ගිහිල්ලා මේකේ බන්ධනේ නැතු වෙලා ගිහිල්ලා ආපහු අලු ටිකක් විතරක් ඉතුරු වෙනවා. ඉතින් හරිම විචිත්‍රයි මේවා හරියට තේරුම් ගන්නකොට මේ විශ්ව ධර්මයේ තුල දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය එකම ක්‍රියාවලියක් අපි තැනකදී ප්‍රසාදනීයව බාර ගන්නවා ඒකෙහිම තවත් අවස්ථාවක් අපි අප්‍රසන්න විදිහට ප්‍රතික්ෂේප කරනවා එතකොට අනිත් හැම දෙයකමත් මේ ස්වરૂපය තමයි තියෙන්නේ දැන් අනිත්‍ය කියන එක ගත්තහම අනිත්‍ය කියලා කියන්නේ වහා බින්දෙන වෙනසෙන ගතිය දැන් අපිට යමක් කඩා ගන්න, බිඳ ගන්න, පොඩි කරගන්න, පුපුරව ගන්න ඕන නම් දැන් අපි හිතමු අපිට ධාන්‍ය වර්ග ටිකක් තියෙනවා මේක කුඩු කරගන්න ඕන. ඒතර කුඩු කරගන්න ඕන වෙනකොට මේ ධාන්‍ය ටික පහසුවෙන් කෑලි කැඩිලා බිඳිලා යනවනම් අපි කැමතියි ඒකට. එතකොට අපිට මොකද ඒක අපිට කරගන්න ඕන වෙන්නේ බින්දින එකයි. ඊට පස්සේ මේ මොකක් හරි බිත්තියක් අපිට කඩා ගන්න ඕන නම් ඒක එකපාරක් ගහනකොටම දූවිලි හැලුනා වගේ හැලිලා යනවා නම් අපි ඒකට කැමතියි. දැන් අර ගොඩනැගිල්ලෙන් පුපුරවන අලුත් ක්‍රම තියෙන්නේ. එහෙමම ඔලු ගොඩනැගිල්ලෙම තැන් තැන් වල මේ පොඩි පොඩි මේ අපි හිතමුකෝ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරපු පුංචි පුංචි දේවල් ටිකක් හදවලා එකවර පුපුරන. මොකද සම්පූර්ණම හැම ගොඩනැගිල්ලෙන් දෙමට සමතලා වෙනවා. මේ දූවිලි ගොඩක් වගේ. එතකොට දැන් අපිට දෙයක් කඩා ගන්න ඕන වෙනකොට අපි ඒකට කැමතියි. හැබැයි දැන් අපිට තියාගන්න ඕන එකට බෝම්බයක් වගේ වැටලා එහෙම තූවිලි වෙලා යනකොට අපිට හරියට හිතට අමාරුයි. හූල්ලනවා අපිට ඒක දකින්නත් අපි කැමති නැහැ. මේ දෙපළම වෙන්නේ එකම දේ. එකම දේ වුණාට යමක් තියාගන්න බලාපොරොත්තු වෙනකොට ඒක බිඳිලා යනකොට අපට අමාරුයි. යමක් බිඳ ගන්න ඕන වෙනකොට ඒක බිඳිලා යනකොට අපිට ඒක සතුටුයි. එතකොට එතන තියෙන්නේ එකම අනිත්‍ය ධර්මය අපි ඒක දිහා බලපු ඒකට ප්‍රතිචාර දක්වපු විදිහත් එක්කලා තමයි අපි ඒක බාරගන්නේ. එතකොට එකම ක්‍රියාවලිය තමයි අවස්ථා දෙකේම සිද්ධ වෙන්නේ. ඒ වගේ ආපය කියන තැනට නිර්මාණය කළේතර ආපෝ ධාතුව ටිකෙන් ටික දුර්වල කරලා. ආපෝ ධාතුව වැඩි වුණාම ආප පිටි ටික වැగిරෙන ගතියෙන් යුක්තයි. ඒ වැగిරෙන ගතිය සඳහා හේතු වෙච්ච ආපෝ ගුණය අඩු කරන්න අඩු කරන්න අරගේ පටවි ගුණය ඉතිරි වෙනවා. ඒ පටවි ගුණය හා මිශ්‍ර වෙලා තිබිච්ච ආපෝ ගුණය අඩු වෙනකොට පටවි ගුණය ඉතුරු. ඊට පස්සේ තව දුරටත් තේජෝ ධාතුව ක්‍රියාත්මක කරනකොට තව දුරටත් ආපෝ ධාතුව දුර්වල වෙනවා. දුර්වල කියලා කියන පස්සේ දැන් අර අර අපි මුලින් කතා කළානේ මේ මොනවද සිමෙන්ති කුඩු වලට වතුර දාපුවම මේ වතුරත් එක්ක ඇලෙනවා කියලා. ඒතකොට අර වතුර ටික සම්පූර්ණයෙන්ම හිඳිලා ගියෝ. ඉතින් ආපහු අර සිමෙන්ති කුඩු ටික කුඩු වුණා වගේ මේක සම්පූර්ණයෙන් විසිරලා යනවා. ආප්පේ සත්‍ය වශයෙන් කිය යුත්තේ ආප්පේ තේජෝ ධාතුවෙන්ම ආප්පේ දැඩිවීම හා දිරීමද විනාශයද වන බයයි. උඳුනේ ගින්න නිසා ආප්පේ තේජෝ ධාතුව උත්සන්න වේ. ආප්පය පැසෙන්නේ උඳුනේ ගින්නෙන් නොව ආප්පයම ඇතිවන තේජෝ ධාතුවෙනි. සත්ත්ව ශරීරයේ වැඩිම, දිලිම, නැසීම සිදුවන්නේද ඒ ඒ දේහිම ඇතිවන තේජෝ ධාතුවේ. එතකොට ඒ නිසා තමයි අපි මුලින් කිව්වේ මේ කිසිම රූප කොටස්, රූප කලාපයක්, තව රූප කලාපයක් අස්සට රිංගවන්න බෑ. රූප කලාප එකින් එක වෙන්වයි පවතින. එතකොට මේ රූප කලාපයේ ඇතුලේ තියෙන රූප කොටාස තමයි එකකට එකක් ගිලගෙන පවතින. එතකොට අපිට මේ පිටින් කරන බලපෑම් වලින් කරන්න පුළුවන් අර ඇතුලේ තියෙන එකේ වෙනස්කම් ඇති කිරීම පමණයි. එතකොට දැන් අපි කාට හරි ගහලා අත කඩනවා, අත තලනවා, දැන් ඔන්න තැළුණා මෙතන. තැලිලා තුවාලයක් හැදුනා. අස්තිය බිඳුණා. දැන් මේ කියන්නේ මොකද්ද? පිටින් මොකක්වත් මෙතනට කරන්න බෑ. පිටින් කරන්න පුළුවන්නේ අර රූප කොටාස වලින් යම් බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම ඇති කරනකොට වෙනස්කම් සිද්ධ වෙන්නේ මේක ඇතුලේ තියෙන එකේමයි. අර අස්තිය ඒකාබද්ධව දැන් රූප කොටාස ගොඩනගමින් පවතිනවා අර පිටින් ඇති කරන කම්පනය විසින් අර ආපෝ ධාතුවෙන් බන්ධනය කරගෙන ඒක රාශී කරගෙන හිටපු රූප කලාප ටික එකපාරට අර ඇතිවන කම්පනයත් එක්කලා අර බන්ධන ගුණය වෙනස් වෙනවා. ඒ බන්ධන ගුණය වෙනස් වෙච්ච ගමන් දැන් ඔන්න අස්තිය පිටිලා. එතකොට ඒක සිද්ධ වුණේ එතනමයි. පිටින් නෙමෙයි. හැබැයි පිටින් ඒකට යම්කිසි ප්‍රත්‍යක් එකතු වුණා. අතිරේකව. එතකොට ඒක ඒක පටවි ගුණයෙන් හරි එහෙම නැත්නම් තේජෝ ගුණයෙන් හරි <coughs> වායෝ ගුණයෙන් හරි ඒ ඇති කරන බලපෑම නිසා ආපෝ ගුණේ යම් වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ අපි හිතමු එහෙම තලුණාම අත ඉදිමෙනවා. ඒතකොට ඉදිමෙනවා කියලා කියන්නේ දැන් ඔන්න වාතේ පුරවලා ආදී වශයෙන් අපි කියන. එතකොට මේ මොකද්ද සිද්ධ වෙන්නේ? එතන වායෝ ගුණය සම්පූර්ණයෙන් විකෘති කළා. අර තිබිච්ච ස්වરૂපයට වඩා වෙනස් කළා. එතන වෙනස් කළාන් පස්සේ අර තිබුණට වඩා වෙනසක් අපට ප්‍රකට වෙන්න ගන්නවා. එතන තඩිස්සි වෙලා, එතන එහෙම නැත්නම් ඊට පස්සේ එතන තද වෙලා ඒ විදිහට එක එක ස්වරූප ඊට පස්සේ ඒතර උණුසුම වැඩි වෙන්නට පටන් ගන්නවා. එතකොට කයේ ක්‍රියාවලිය හැටියට භෞතික විද්‍යාත්මකව ඒවා විස්තර කරනකොට වෙනස් ක්‍රමයකට විස්තර කරන්න පුළුවන්. නමුත් එතන ඇත්තටම සිද්ධ වෙන්නේ බාහිරින් මොකක්වත් කරන එක නෙමෙයි ඇතුළෙන්ම ඒක සිද්ධ වෙන. දැන් වෛද්‍යවරුණක් කියන්නේ අස්තියක් බිඳුනන් පස්සේ ඒකට ප්‍රතිකාර කරන දෙයක් නෑ. ඒක එහෙමම හොලවන්න නැතුව හයි කරලා තියලා තිබ්බන් පස්සේ එය විසින්ම එය ශක්තිමත් වෙලා වැඩෙන්න ගන්නවා. ඒක ඒක ඇතුළෙම සිද්ධ වෙනවා. අර පිටින් පත්තු බැඳලා ආදී අපි කරන්නේ පොඩි සහයෝගයක් දෙනවා මෙතනින් අරක වඩා වේගවත්ව ක්‍රියාත්මක වෙන්න. එහෙම නැත්නම් ඒක ඒක ඇතුළෙම තමයි ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේ දැන් පින්නතුන්ට වැටහෙනවා ඇති මේවා මේ විදිහට අපි පැහැදිලි කරගන්නකොට මේවා නොදැන අපි කොහොමද මේ ලෝක ධර්මතාවයන් තේරුම් ගන්නේ? ඉතින් අභිධර්මයේ ඕන නැහැ. අභිධර්ම ඉගෙන ගන්න ඕනද නිවන් දකින්න. ඔය කතන්දර ඔක්කොම කියන්නේ මොකද්ද මේ අභිධර්මයේ තුල කියා දෙන්නේ පැහැදිලි කරන්නේ කියන එක ගැන නිසි වැටහීමක් නැතිකම නිසා. එහෙම නිසි වැටහීමක් තියනවා කිසිම අවස්ථාවක අභිධර්මය බැහැර කරන්න ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇයි මේකේ තරම්ම වැදගත්කමක් තියෙනවා අපිට ලෝක ධර්මතාවයන් ලෝක ස්වરૂපයන් ලෝකේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනගන්න. එතකොට මේ ක්‍රියාකාරීත්වය හඳුනගත්තොත් තමයි මේක නවත්තන්න. නැවත නූපදින ආකාරයෙන් අහෝසි කරා. ඉතින් නූපදින ආකාරයෙන් අහෝසි කරන උපදින හැටි පවතින හැටි හඳුනාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ උපදින හැටි පවතින හැටි හඳුනාගත්තාම තවත් අපට දේවල් කරන්න පුළුවන්. පැවැත්ම තුළ යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. දැන් මේ ගුණාංග හරියට හඳුනාගත්තන් පස්සේ අපේ කයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය අපට ආහාර පාන පාලනය කරනවා වගේම ඕනනම් මනසින් බලපෑම් කරලා. මොකද තේජෝ ධාතුවෙන් රූප නිර්මාණය වෙනවා වගේම චිත්තජ රූප සිතිනුත් රූප නිර්මාණය කරන්න පුළුවන්. ඒතර සිතින් නිර්මාණය වෙන්නේ මොනවද? ඒත් පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝය. තේජෝ ධාතුවෙන් නිර්මාණය කරනවා. ඒත් පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝය. ඉතින් මේ තේජෝ ධාතුවෙන් කරන ටික අපිට සිතේ බලපෑමෙන් ඇති කරන්න පුළුවන් අන්න එතකොට එතනත්තාට පුළුවන් රූප මවන්න සහ රූපාහෝසි කරන්න. එතකොට ඒක ඍද්ධිවිද ඥානය ඇති කරගන්න ඒ දැනුම උපකරණ. ඒවා අතිරේක වැඩ. නිවන් දකින්න කෙලස් නසන්න ඒවත් අවශ්‍ය නැහැ. හැබැයි මේ සියලු හැකියාවන් නිර්මාණය වෙන්නේ ගොඩ නැගෙන්නේ මේ අවබෝධයත් එක්ක. ඊළඟට මේක නැවත නොහට ගන්න ආකාරයෙන් නිෂේධ කරන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රියාකාරීත්වය හරිහැටි තේරුම් ගත්තොත්. හොඳයි එහෙනම් අද අපි ධාතුන් දෙකක් පිළිබඳව කතා බහ කළා. ලබන සතියේ අපි වායෝ ධාතුව පිළිබඳව කතා බහ කරමු. අදට අපේ දේශනය අපි මෙතකින් නිමාවටපත් කරලා අපි ධර්ම සාකච්ඡාව සුපුරුදු පරිදි ආරම්භ කරමු.